ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුකම කන්නි මහර වේළුවනාරාම වාසී මිනුවන්ගොඩ යටියෙන සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජනීය ගම්පහ සිරිසීවලී ස්වාමීන් වහන්සේ Thank you. මජ්ක්‍ධිම නිකායේ තෘତୀය භාගයේ උපරිපන්නාසකේ සලායතන වර්ගයට අනුව ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සොරේ ගෞරවනීය දේශකයන් වහන්සේ අප කෙරේ මහත් කරුණාවෙන් යුක්තව අපට දහම් කරුණු පහදා දෙන මැනව.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 බලාපොරොත්තු වෙන්නේ. අද සද්ධර්ම දේශනාව සඳහා අපිට මාතෘකාව වශයෙන් ලැබිලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුති භාගයේ සලායතන වගේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ සූත්‍රයේ එන කරුණු කාරණා දේශනාවන්හි පැහැදිලි කරන තනුත් අපි සම්බන්ධ කරලා මේ පින්වත්තුන්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අපේ ජීවිතය ගැන කතා කරනකොට බුදු පියාණන් වහන්සේ මේ සත්‍යයගේ ජීවිත පැවැත්මක් බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ ජීවිත පැවැත්මේ තියෙනවා කොටස් දෙකක්. එකක් කය අනිත් එක සිත. සිතයි කයයි දෙකේ එකතු තමයි ලෝකය. ඒක අන්නේ ධර්මතාවයේ බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. හිමස්මින් ඒ ව්‍යාමත්තේ කලේවරේ ස සංඤිනිස්ස මනකේ ලෝකංච පඤ්ඤපේමි. ඒ කාරණාවම තවත් ගැඹුරින් දේශනා කරන දුක්ඛංච පඤ්ඤපේමි කියලා. දුක්ඛ සමුදයංච පඤ්ඤපේමි, දුක්ඛ නිරෝධංච පඤ්ඤපේමි, දුක්ඛ නිරෝධ ගාමිනියාය පටිපදාය පඤ්ඤපේමි. ඒ චතුරාර්ය සත්‍යම පැහැදිලි කරන්නේ පනව අවදාරන්නේ ඉදිරිපත් කරන්නේ කුමක් පාද කරගෙනද මේ සිතයි කයයි දෙක එකතුව පාද කරගෙන. එහිදී අපි මෙන්න මේ කාරණාව ඉස්මතු කරලා ගන්න ඕනේ. හිතයි කයයි දෙක එකතු තමයි ලෝකය කියලා කියන්නේ. විශේෂයෙන් මේ ලෝකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සිතයි කයයි දෙක එකතුව ලෝකයේ බව හැබෑව එහි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කය තුල නෙවෙයි සිත තුල. එතකොට මේ සිත වැඩ කරද්ද කය උපකරණයක් පමණයි. සිත වැඩ කරන්න කය උපකරණයක් වැඩ කරන්නේ කය නෙවෙයි හිත පමණයි. ඒ නිසා දේශනාවේ සඳහන් වෙනවා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති කියලා දේශනා පාඩයක්. මේ ලෝකේ එහාට මෙහාට කරන්නේ මොකෙන්ද හිතෙන්. තවත් තැනක දේශනාවේ සඳහන් වෙනවා චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවා. ඒ දේශනා පාඨයේදී ශාන්තිනායක ආනන් වහන්සේ පැහැදිලි කරන්නේ ස්ථානායක ලෝකයේ හේවත් හිත හට ගන්නවා කියන එකයි. මේ හිතට ලෝකයේ කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සීලුම ලෝක ධර්මයන් මේ හිත තුළ විද්‍යමාන වෙන නිසා ලෝකේ යම්කිසි හටගත්තා වූ දෙයක් තියෙනවා නම් ඒ සීලුවම සංකතයන් හිත තුළ විද්‍යමානයි. සියලුම සංකතයන් මොනවාද මේ සියලුම හටගත්තා වූ දේවල් සංකතයන්? රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ. මේකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි ලෝකේ හටගත්තා වූ දේවල් විදිහට සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මේකට කියන්නේ සියල්ල සබ්බ කියලා කියන්නේත් ඒකයි සබ්බේ සංඛාරා කියලා කියන්නේත් ඒකයි අන්ගේ සියල්ල හිත තුළ विद्यमान වෙන නිසා හිතට කියනවා ලෝකේ කියලා. දැන් මේ කාරණාව මම මේ පින්තුන්ට ඉදිරිපත් කළේ ලෝකයේ ගැන එක්තරා ප්‍රමාණයක් ඔය ඇයට දැනුවත් වෙන්න ඕන මතකේ අවදි කර ගන්න ඕන සම්බුද්ධ දේශනාවේ මෙන්න මේ විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ කියන කාරණේ. පින්වත්නි, එතකොට දැන් අපි පැහැදිලි කරගත්තා මේ සිතයි කයයි දෙක එකතු තමයි ලෝකය. මේ කයට වෙනම ලෙඩ හැදෙනවා. හිතට වෙනම ලෙඩ හැදෙනවා. මෙන්න මේ කාරණාවත් දේශනාවේ සඳහන් වෙනවා අන්තෝ ජටා බහි ජටා කියලා. ඇතුළත ගැට පිට ගැට ඇතුළත ගැට කියන්නේ අර ඇතුළාන්තයෙන් ක්‍රියාත්මක වෙන සිතක හටගන්නා වූ ගැට හේවත් දුක්ගොඩ. තව තියෙනවා පිට ගැට කියන්නේ පේන්න තියෙන කයෙහි හටගන්නා වූ ලෙඩ දුක් ආදී දේවල්. දැන් ওই පින්වුතුන් දන්නවා ඔය ගිරිමානන්ද සූත්‍රයේ මේ කයට වැළඳෙන ලෙඩ බොහෝ දේවල් දේශනා කරලා තියෙනවා. අක්ඛි රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, වාත සමුත්ථානාබාධා, සෙම්ම සමුත්ථානාබාධා, උතු පරිණාමජාබාධා, ඕපක්කමික ආබාධා, විසම් පරිහාරජා ආබාධා විදියට ඔය විදියට මේ කයට වැළඳෙන ලෙඩ දුක් බොහෝ දේශනා කරලා තියෙනවා. එතකොට ඒක තමයි පිටගැට කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. තවත් ඕනතරම් මේකේ තියෙනවා දුක් ලෙඩ දුක්. දැන් අපි මෙන්න මේ කාරණාව බොහොම බුද්ධිමත්ව හිතලා බලන්න ඕනේ. දැන් අපි බලමු මේ කයට පේන්න තියෙන කොටසට ලෙඩ දුක් හැදෙනවා නොඑක් නොඑක් ඒවා. ඒවා අපිට වර්ගීකරණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. සාමාන්‍ය කයට තුවාලයක් එහෙම නැත්නම් කැස්සක් එහෙම නැත්නම් අතපය හිරිවැටීමක් කුලුක්කුවක් ආදී සුළු ආබාධ ඇති වෙනවා කයට. ඒවට ඉතින් බෙහෙත් නොකලත් සාමාන්‍යයෙන් තෙල් ටිකක් බාම් ටිකක් ගෑවම ඒවා සාමාන්‍යයෙන් ඉතා ඉක්මනින් සුව වෙන ස්වභාවයටපත් වෙනවා. ඒවා තමයි පළවෙනි පන්තියේ කයට වැළඳෙන හැදෙන ලෙඩ. ඊටත් එහා ගියා වූ ලෙඩ දුක් ටිකක් තියෙනවා. අපි කියන්නේ උණ බඩේ අමාරුව වගේ දේවලුත් මේ කයට හැදෙනවා. ඒකට ඉතින් දොස්තර මහත්තයෙක් වෙද මහත්මයෙක් හොයාගෙන ගිහිල්ලා බෙහෙත් තෙත් අරගන්න ඕන. සමහර විට කුස්සන්නොත් එහෙම බොහොම කරදරකාරී බවකටපත් වෙනවා දුකටපත් වෙනවා. දුක සඳහා ඇදීගෙන යනවා. අර උලුක්කුවක් තුවාලයක් හැදුනහම වගේ නෙවෙයි ඒවට වෙනම බෙහෙත් ගන්න වෙනවා. ඒක දෙවෙනි පන්තියේ ලෙඩ කියලා හිතා ගන්න. තවත් තියෙනවා මේ කයට ඇති වෙන ලෙඩ ඒවා මාරාන්තිකයි. ඒවා භයානක ලෙඩ ඔය පිළිකාකාරක ආදී දේවල් සීනි අමාරුව ඊළඟට අ ප්‍රසරේක ඔය විදිහට අපි දන්න කියන බොහොම ගැඹුරු බොහොම දුක්සහගත ජීවිත බවත්වත් පවත්තන්න වෙන කයට ලෙඩ හැදෙනවා. ඒක සමහර විට මාරාන්තික වෙන්නත් පුළුවන්. අංශ භාගයේ වගේ රෝග, බෝ වෙන රෝග, බෝ නොවන රෝග විදිහට ඒවා වර්ගීකරණය කරලා තියෙනවා. දැන් මේ මම මේ කාරණේ ওই පින්වත්තුන්ට පැහැදිලි කරේ මේ කයට වැළඳෙන රෝග අවස්ථා තුනක්. ප්‍රාථමික අවස්ථාවේ, මධ්‍යම අවස්ථාවේ ඊට පස්සේ ඊටත් ගැඹුරෙන් ඊට පස්සේ ඒක බොහොම දුක්ඛිත සාගත පත්තරනා වූ ලෙඩු. ඉතින් ඒවට වෙන වෙනම බෙහෙත් වර්ගක් තියෙනවා. ඒකට තුවාලයක් හැදුනහම, උලුකුවක් හැදුනහම බෙහෙත් තියෙන වෙනම. ඒවා ඉතින් වැඩි සලකන්නේ නැහැ. ඒක ඉදිරියටම සමහර විට හොඳ වෙලා යන්න පුළුවන්. දෙවෙනි පන්තියේ ලෙඩවලට සාමාන්‍යයෙන් වෙද මහත්තයෙක් හොයාගෙන ගිහිල්ලා බෙහෙත් කරන්න ඕන. බඩේ අමාරුවක්, වමනේ යන්නේවා, ඇඟ වෙවුලනේවා, උණු සන්නිපාතේ වගේ දේවල්. අර පිළිකාරකාරක ආදී දේවල්, අංශභාගයේ ආදී දේවල් ඒවා භයානක ලෙඩ දුක් ඒවා සාමාන්‍යයෙන් මාරාන්තික වෙන්නත් පුළුවන්. ඉතින් මේ අවස්ථා තුනක් ওই පින්වත්තුන්ට අපි ඉදිරිපත් කළා. හැබැයි කය තියෙන තාක්කල් විතරයි පින්වත්තුනි ওই ලෙඩ අපිට තියෙන්නේ. මේ කය අතහැරියාම ওই ලෙඩ නැවතත් භවයට ගෙනියන්නේ නැහැ. ওই කය සම්බන්ධයෙන් ඇතිවෙනා වූ ඒ රෝගාබාධ කිසිම දෙයක් කය අතහැරියාට පස්සේ මේවා ඔක්කොම දාලා යනවා. කයත් සමගින් යන්නේ නැහනේ. කය ගිනියන්නේම නැහනේ. හැබැයි අර හිතට මේ දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ හිතයි කයයි දෙකේ එකතු තමයි ලෝකය. ඕකර තමයි මේ ගැට තියනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. පිට ගැටතෙන් යන තම අනුන් පොඩ්ඩක් මතක් කරේ. දැන් මුලින්ම සඳහන් කරා ඔය අක්කි රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවා රෝගෝ ඔය විදිහට ඒවත් මේ අර මුලින් කිව්වා වූ කායික රෝග වලට අයිති. ඊළඟට තියෙන මේ අතුලාන්තෙන් ගැට. ඒවා තමයි පින්වතුනි චෛසික මානසික දේශනාවේ සඳහන් වෙන්නේ ආන් ඒවා තමයි මේ ලෝකේ ක්‍රියාකාරීත්වය ගැන සාකච්ඡා කළා. ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන කය තුල නෙවෙයි, ක්‍රියාකාරීත්වයේ තියෙන හිත තුළ ආන්ගේ හිතට හට ගන්නා වූ ලෙඩ දුක් තියෙනවා. ඒවා ප්‍රාථමික අවස්ථාව හා අර මුලින් කිව් විදිහට මේකත් වර්ගීකරණය කරන්න පුළුවන් අවස්ථා තුනකට. පළවෙනි අවස්ථාව තමයි ඔය හිතක හට ගන්නා වූ මුල්ම කෙලෙස් තුනක් තියෙනවා දේශනාවේ. ඒවට කියන්නේ රාග, දෝෂ, මෝහ. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් ලෝභ, දෝෂ, මෝහ. ඉතින් ඒවා නැතිකරන්න ඔය දානමේ පින්කම් හොඳ වැඩ කටයුතු කරනකොට ඒවා තදංග වශයෙන් යටපත් කරගන්න පුළුවන්. එහෙම හැමතිස්සෙම කියන්නේ නෑ. තදංග වශයෙන් ඒ කෙලෙස් ධර්ම යටපත් කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඒකටත් ප්‍රතිපදාවක් ක්‍රමයක් විදිහක් තියෙනවා. දැන් දෙවෙනි පන්තියේ ඊටත් එහා ගියා වූ කෙලෙස් ධර්ම පහක් දේශනාවේ සඳහන් වෙනවා. ඒවට කියන්නේ පංච නීවරණ. පංච නීවරණ. ඒ පංච නීවරණ මේ පිංගුතුන් දන්නවා කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක්. එතකොට ඒවත් හටගන්නේ හිතක් තුලමයි. ඉතින් ඒ කෙලෙස් ධර්ම නැති කිරීමේ ප්‍රතිපදාවක් බුදු දේශනාවේ සඳහන් වෙනවා. ඒකට කියන්නේ සමත භාවනාවෙන් ඔය කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ කර්මස්ථාන 40න් එකක් අරගෙන හිත තුළ හටගන්නා වූ ඒ නීවරණ ධර්ම පහ යටපත් කරගන්න හැකියාව තියෙනවා. ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය. මුලින්ම කෙලෙස් තුන් නැති කරගන්න ක්‍රමයට තමයි තදංග ප්‍රහාණය. දෙවෙනි හටගන්නා වූ ඊට වැඩි බලවත්. හැබැයි දන් දීලා අර කෙලෙස් ධර්ම පහ නැති කරගන්න බෑ. ඒකට වෙනම ප්‍රතිපදාවක් දේශනාව සඳහන් වෙනවා. ඒකට තමයි භාවනාවෙන් හෙවත් සමත භාවනාවෙන් ඒ හිතක් තුළ තියෙන කෙලෙස් ධර්ම පහ යටපත් කරගන්න පුළුවන්. ඒවලදී තව දියුණු කරගන්න යන්න පුළුවන්. ඒ දියුණු කරගෙන ගියාම අරූපාවචර සමාපatti ඇති කරගන්න පුළුවන්. පංචවිඥා ලබා ගන්නත් පුළුවන්. අසමාපatti පංචවිඥා ලබා ගැනීමේ ශක්තියක් හිත දියුණු කරගෙන කෙලෙස් ධර්ම යටපත් කරගෙන ඇති කරගන්න හැකියාව යෝගාචරයට උදා කරගන්න පුළුවන්. ඊළඟට මේ තුන්වෙනි පන්ති ඊළඟට ඒව තමයි භානකම අකුසල විස බීජ භයානකම අකුසල විස බීජ තියෙන 10ක්. ඒවට කියන්නේ දස සංයෝජන. දැන් අර කයට වැළඳෙන ලෙඩත් අපි පන්ති තුනකට අවස්ථා තුනකට වෙන් කළා වගේ මේ හිතට හැදෙන ලෙඩත් ඒ විදිහට වෙන් කරගත්තා. මුල්ම අවස්ථාවේ තමයි රාග දෝෂ මෝහ ඒව නැති කරන්නේ දානමය පින්කම් ආදී කටයුතු කළාම සදංග වශයෙන් ඒව නැති කරගන්න පුළුවන්. දෙවෙනි පන්තියේ අකුසල චෛසික සමූහයක් තියෙනවා. ඒකට කියන්නේ නීවරණ ධර්ම. ඒව නැති කිරීම සඳහා සමත භාවනාවෙන් කරන්නේ. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඊළඟට මේ සංසාරයේ සත්‍යයා භයානක තැන්වලට ගිහිල්ලා හෙළන සසර දුකට ගෙනියන්නා වූ භයානකම විස බීජ අකුසල විස බීජ 10ක් දේශනාවේ සඳහන් වෙනවා ඒවට කියන්නේ දස සංයෝජන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච අවිද්‍යාව. ඔන්න ඔය 10 තමයි පින්වතුනි අපිව සංසාරට ගෙන යනා වූ භයානකම විස බීජ. ඒවා නැති කිරීම කිරීමේදී අපි කියන එකට කියන සමුච්ඡේද ප්‍රහාණය කියලා. මුලින්ම උපටා දාන්න ඕනේ මේ කෙලෙස් 10 එතකොට සංසාරික දුකට අපිපත් වෙන්නේ නැහැ. හැබැයි ඔය කෙලෙස් ಜಾති තුනම බොහෝ කෙනෙක් දන්නේ නැහැ. ඒවා නැති කිරීම ප්‍රතිපදාව තමයි සාන්තිනායක බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒතකොට දැන් පැහැදිලි කරගත්තා. කෙලෙස් වලක් තියෙනවා අවස්ථා තුනක් පැහැදිලිවම ඒවා නැති කිරීමේ ක්‍රම වෙන වෙනම දේශනාවෙන් සඳහන් වෙනවා. අර දස සංයෝජන නැති කිරීමේ මූලික ප්‍රතිපදාව බුදුහාඳුරෝ දේශනා කළ තියෙන විදර්ශනා භාවනාවයි. දස සංයෝජන නැති කිරීමේ මූලිකම පදනම දේශනා කළ තියෙන විදර්ශනා භාවනාව ඒ සඳහා වැඩි යුතු බෝධිපාක්ෂි ධර්ම 37ක් දේශනාවේ සඳහන් වෙනවා. යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් මේ දස සංයෝජන නැති කිරීම සඳහා ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලාගේ කමඨාන් අරගෙන මේ බෝධිපාක්ෂ ධර්ම ක්‍රමානුකූලව වඩ아가න ගියොත් ආන් අර හිතක් තුල හටගන්නා වූ සාංශාරික දුකටපත් කරන්නා වූ ඒ කෙලෙස් 10 ක්‍රමානුකූලව නැති කරගෙන පළවෙනි අවස්ථාවේදී සෝවන් ඵලයටපත් වෙනවා. ඒ සෝවන් ඵලයටපත් වීමේදී අර කෙලෙස් 10න් තුනක් එයාගේ හිතෙන් මුලින්ම උපුටා දානවා. ආයේ කවදාකවත් ඒ හිතක් තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනා වූ සංයෝජන තුන ඒ හිත තුළ හටගන්නේ නැහැ. එයා සදහටම සතර අපායේ අත්මිදීමේ ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම එයාට ලැබෙන ඊළඟ ප්‍රතිලාභය තමයි භව හතක් ඇවිදී අනිවාර්යයෙන්ම ඉතුරු කෙලස් ටිකත් තුනී වෙලා තුනී වෙලා ගිහිලා බව හතකල්දි මහරහත් භාවයෙන් මේ සංසාරික දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දෙවෙනි අවස්ථාව තමයි සෝවන් ඵලයටපත් වේ සකු르දාගාමි. ඒ අවස්ථාවේදී කාමරාග පටිග තුනී වෙනවා. අනාගාමී වුණාම කාමරාග පටිග සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. ආයේ ඒ හිත තුළ ඒ කෙලෙස් ධර්ම පහ හටගන්නේ නැහැ. තවත් පහක් තියෙනවා ඒවට කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේ පහ අරහත් ඵලයටපත් වුණාට පස්සේ ඒ හිත තුළ සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. ආය එයා සාංශාරික දුකකටපත් වෙන්නේ සදාකාලිකම නිවෙනින් සැනසෙනවා. මෙන්න මේ කාරණාව ඔය පින්වුතුන්ට මතක් කළේ හැබැයි ඔය ලෙඩේට බෙහෙත් දෙන්න පුළුවන් ලෝකේ පහළ වෙන්නා වූ එකම වෛද්‍යවරයාණන් වහන්සේ වන්නේ සාන්තිනායක බුදු පියාණන් වහන්සේ පමණයි. එහෙනම් මේ පින්වත්තුන් මත තියාගන්න ඕන හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මේ කෙලෙස් ධර්ම වර්ග තුනක් තමාගේ හිත තුළ ජනිත වෙනවා කියලා. ඉතින් අපේ භයානකම මාරාන්තික විෂ බීජ නැති කිරීම සඳහා තමයි පළවෙනි තැන දෙන්න ඕන. එහෙනම් අපි සංසාරයට ගෙනියන්නා වූ විෂ බීජ 10ක් දේශනාවෙන් සඳහන් වෙනවා. ඒවට කියන්නේ දස සංයෝජන. ඒවා නැති කිරීම සඳහා බුද්ධ දේශනාවේ නිර්දේශ කළ තියෙන්නේ විදර්ශනා භාවනාව. අර පංච නීවරණ නැති කරගන්නවා මන ශක්තිමත් කරන්න. ඊළඟට සමත පූර්වාංග විදර්ශනාවට ගියාට පස්සේ මේ භවයේදී ඒ කර්මස්ථාන හරියට දියුණු කරගත්තොත් ඔය පින්වත්තුන්ට සාංශාරික ජීවිතයේදී මහා භයානක අකුසල මූලයන් නැති කරගෙන හතර අපායට නොඇති සාංශාරික දුක නැති කරගන්න හැකියාව තියෙනවා. අද දේශනාවේදීත් මම මේ පින්වතුන්ට මතක් කරේ අද අපිට ලැබිලා තියෙන මාතෘකාවත් ඒ හා සමාන ඉතාමත්ම වැදගත් කාරණයක්. දවසක් බුදු පියාණන් වහන්සේ වෙත මේ පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ගෝලෙක් එයාගේ අතවැසියෙක් ශ්‍රාවකයෙක් උත්තර මානවකයා බුදුහාඳුර හම්බෙන්න ඇවිල්ලා සතර සාමීචියේ යෙදලා ඉන්න අවස්ථාවක බුදු පියාණන් වහන්සේ අහනවා මේ උත්තර මානවකයාගෙන් ඔබතුමාගේ සාතුරවරයා ඔබතුමාගේ ගුරුවරයා පාරාසරිය බමුණා කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාව ඔය අයට උගන්වන්නේ? එයාගේ ශ්‍රාවක ශ්‍රාවකයන්ට ඒ පාරාසරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්නේ කොහොමද කොහොමද උගන්වන්නේ කියලා සාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ උත්තර මානවකයාගෙන් අහනවා. එතෙන්දී දේශනාවේ සඳහන් වෙනවා ඉද බොහෝ ගෝතම චක්කුණා රූපං න පස්සති සෝතේන සද්දං න සුනාති එවං කෝ බොහෝ ගෝතම දේසීති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ ඔන්නෝමයි දේශනාවේ සඳහන් වෙන්නේ එයා කියනවා අපේ පාරාසරිය බ්‍රාහමණයා බමුණුතුමා අපිට උගන්වන්නේ ඉන්ද්‍රිය භාවනාව මෙන්න මෙහෙමයි ඇසෙන් රූප දැක්කහම දකින්න එපා රූපය ඇහෙන් නොදැක ඉන්න කනට ශබ්දයක් එනකොට ශබ්දේ නවසා සිටින්න එතකොට එතන ඉන්ද්‍රිය භාවනාව වෙනවා කටින් වචන පිට නොකර හිටියාම කටින් සිදුවෙනා වූ වැරදි සිදුවෙන්නේ නැහැ. ওই විදිහට ඒ පාරාසවිය බමුණාගේ අදහස බුදු පියාණන් වහන්සේට පැහැදිලි කළා. එහිදී අහනවා බුදු පියාණන් වහන්සේ එහෙනම් ಜಾති අන්ධ කෙනෙකුට ඒකාන්තයෙන්ම ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න ඕනේ. ಜಾති බීරෙකුට ඒකාන්තයෙන්ම ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න ඕන. එතකොට උපතින්ම ගොළු කෙනෙකුට වචනෙන් සිදුවෙනා වූ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න ඕන. ওই විදිහට බුදුහාඳුරෝ මේ උත්තර මානවකයාගෙන් මේ කාරණාව ඇරුවා. එහිදී මෙයාට උත්තරයක් දෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ නිස්සබ්දව හිටියා. ඉතින් ආනන්ද හාමුදුරන්ට බුද්ධයාණන් වහන්සේ මේ ආර්ය සමාජයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කළා. පාරාසරිය බමුණාගේ මේ කරුණාකාරණා පදනම් කරගෙන බුද්ධ ශාසනයේ ආර්ය සමාජයේ කොහොමද ඉන්ද්‍රිය භාවනාව ඇති කරගන්නේ කියලා බුද්ධයාණන් වහන්සේ පැහැදිලි කළා. එතකොට එහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ ආයතන 6 ඉන්ද්‍රිය 6 සංවර කර ගැනීමේ ස්වභාවය අපි මෙහිදී ඒ දහම් කරුණු අපිට ගැළපෙන විදිහට අපිට හිතා ගන්න පුළුවන් විදිහට ධර්මානුකූලව තේරුම් බේරුම් කර ගන්න ඕනේ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන දේට හානියක් නොවන විදිහට දැන් මම මුලින් සඳහන් කළා පින්වතුනි අපේ ක්‍රියාකාරී ලෝකයක් තියෙන බව දේශනාවේ සඳහන් වෙනවා ක්‍රියාකාරී ලෝකයක් අපිට දකින්න පුළුවන් මේ ක්‍රියාකාරී ලෝකය සත්‍ය සම්බන්ධයෙන් හටගන්නේ ආයතන සම්බන්ධ කරගෙන ඉන්ද්‍රිය සම්බන්ධ කරගන්නේ ඒවා තමයි ඇස චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාහන ඉන්ද්‍රිය ජීවහා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ඔන්න ඔය ඉන්ද්‍රිය හය උපකාරී කරගෙන තමයි ලෝකී ක්‍රියාකාරීත්වය හටගන්නේ එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ධර්මානුකූලව අපි තේරුම් ගත්තොත් අපිට මේ ඉන්ද්‍රිය භාවනාව බොහොම පැහැදිලිව නිර්වුල්ව වඩාගෙන යන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා රූපයක් දැක්කහම රූපේ යථාර්ථය දකින්න කියලා. රූපයක් දැක්කහම රූපේ යථාර්ථය දකින්න කියලා. දැන් මෙතනදී ඇහැට එන රූපය වර්ණ රූපේනේ. හැබැයි තවත් මේවා කාරණා කරුණු කාරණා අපි දකින්න ඕන මේ රූපේ කියන ඵලය ලබන්න නම් බොහෝ දේවල් මෙතෙන්දී ධර්මානුකූලව සිදු වෙනවා. එක පැත්තකින් මේ සත්‍ය සම්බන්ධයෙන් තියෙන අභ්‍යන්තර රූපේ කියලා එකක්. ඔය ඇහැ සම්බන්ධ කරගෙන ඇහැ සම්බන්ධ කරගෙන ඵලයක් අපි ලබනවා. ඒකට කියන්නේ රූපේ කියන ඵලය. ඒතොර බලන සිතන සකස් වෙන්නේ රූපේ කියන ඵලය ලබනවා කියන්නේ බලන සිත සකස් වුණා කියන එකයි. එහිදී මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඕන ඇහැ කියන්නේ රූපයක්. ඒ ඇහි තියෙනවා ඇහැ තිබ්බරට මදි ඒකේ තියෙන ප්‍රසාද රූපී කියලා තවත් රූපයක්. ඒ ප්‍රසාද රූපේ උපවස් ස්වභාවයට බාහිරින් එන වර්ණ රූපය. මේ දෙක සම්බන්ධීකරණයක් වෙනවා. ඒකට කියනවා පස්සේ කියලා. මේ දෙකේ එකතුවෙන් හට ගන්නවා විඥාන ධාතුව. දොයම් පටිච්ච විඥාන සම්භූති. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ওই විදිහටයි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට අභ්‍යන්තර රූපය තමයි ඇහැ. එහි තියෙනවා තවත් රූපයක් ප්‍රසාද රූපේ කියලා. ඒ ප්‍රසාද රූපයට බාහිරින් එනවා වර්ණ රූපය. එතකොට මේ වර්ණ රූපය සම්බන්ධීකරණය වුණාම හට ගන්නවා බාහිර වර්ණයේහි දැනුවත් වීමක්. ඒ දැනුවත් වීමට තමයි විඥානය කියලා කියන්නේ. බාහිර ලෝකයේහි වර්ණයේහි දැනුවත් වීම. විඥානය කියන්නේ ධාතුවක්. ඒ ධාතුව හටගන්නේ ආයතන හයක් මුල් කරගෙන බාහිර ලෝකයේහි හටගන්නා වූ සත්‍යයක්. ඒ විඥාන ශක්තිය හට ගන්නකොට තවත් නාම ධර්ම පහක් හට ගන්නවා. ඒවට කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛසික කියලා. සිතුවිලි පහක්, චෛසික පහක්, නාම ධර්ම පහක්. මොනවාද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනස්කාරය. සිතුවිලි පහක් හිතක් සකස් කිරීමට ක්‍රියාත්මක භාවය ඇති කිරීමට පළමුව හටගන්නා වූ සිතිවිලි පහ. එතකොට මේ පහේ ක්‍රියාකාරීත්වය තමයි පංච උපාදානස්කන්ධය කියලා දේශනාවේ සඳහන් වෙනවා. මුලින් මම සඳහන් කළානේ. ස්ථාන හයක ලෝකේ හටගන්නවා කියලා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ අර සිතිවිලි පහ පදනම් කරගෙන හටගන්නවා. එතකොට ක්‍රියාකාරී බවක් අපිට දකින්න පුළුවන් ක්‍රියාවක් ඇත කරන්නේ නැහැ. ක්‍රියාකාරී බවක් කියලා කියන්නේ ඵලයක් සත්‍ය සම්බන්ධයෙන් ලැබුවා ඇහක් උපකාරී කරගෙන ආන් ඒක තමයි ලෝකය කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. දැන් මේ පාරාසරිය බමුණගේ කතන්දරයේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්ද හාමුදුරන්ට මේ ඇහැ කියන එකේ යථාර්ථය තේරුම් ගන්න කියලා. උන්වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා සංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. මේ ඇහැ කියන එක සංකතයක්. සංචකෝ සංකතං ඒ වගේම ඕලාරිකං පටිච්ච සමුප්පන්නං දැන් මෙන්න මේ ධර්මතා මේ ඇහි අභ්‍යන්තර රූපයේ බාහිර රූපයේ සියලුම සංකත ධර්මවල විද්‍යමාන වෙනවා කියලා දකින්න කියලා කියලා කියන්නේ. දැන් බලන්න ඕන මෙන්න මේ අභ්‍යන්තර රූපේ ස්වභාවය. අභ්‍යන්තර රූපේ මෙතන අපි කතා කරන්නේ ඇහනේ. ප්‍රත්‍ය සම්බන්ධයෙන් ලෝකේ හට ගැනීමේ ස්ථාන හයක් දේශනාවේ සඳහන් වෙනවා. ඒකට කියන්නේ අභ්‍යන්තර රූප හය. එතකොට අභ්‍යන්තර රූප සංකතයක් ඒ වගේම ඕලාරිකයි අනිත් එක පරිත්‍ය සමුප්පන්නයි. සංකතය කියලා කියන්නේ හටගත්ත දෙයක්. ඔය හටගත්තා වූ දේවල් ගැන අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු කොහොමද මේක කලපලා බලන්නේ කියලා. ඕලාරිකයි කියලා කියන්නේ නිතරම ඒක වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා. ඒක මේ ගත යුතු හරයක් නැති ස්වභාවයක් තමයි එතනදි විද්‍යමාන වෙන්නේ. ඒක නිසා ඕලාරික කියලා කියලා කියන්නේ පහත් බව, නින්දිත බව කියන අදහස. අනිත් එක පටිච්ච සම්පන්නයි කියන්නේ හේතු හේතුවක් නිසා හටගත්තා කියන එකයි. පටිච්ච සමුප්පන්න කියන්නේ පටිච්ච කියන්නේ නිසා සමුප්පන්න කියන්නේ හටගත්තා කියන එකයි. දැන් මෙන්න මේ කාරණා මෙන්න මේ රූපය තුල विद्यमान වෙනවද කියලා අපි ධහමට අනුව ගලපලා බලන්න ඕන. ඔක බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා සීල සූත්‍රයේ. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනකොට එයාගේ හිත තුළ තියෙන අර කෙලෙස් ධර්ම 10න් තුනක් නැති වෙනවා සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණාවත් මේකට හුඟාක් ගැලපෙනවා. මේ ඉන්ද්‍රිය භාවනාවත් ඒ වගේම සීල සූත්‍රයත් බොහෝම එකට යා දෙන එකට ගැලපෙන එකම දහම් කරුණු මේ පැති වලින් විස්තර කරලා තියෙන ධර්ම විවරණ දෙකක්. දැන් මේ සත්‍ය සම්බන්ධයෙන් විද්‍යමාන වෙන්නා වූ මේ අභ්‍යන්තර රූපයේ පින්වතුනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව සත්‍ය හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ එතකොට මේ ස්වභාව ශක්ති හතරේ ස්වභාවය නිතරම එකට ඒකට ආශ්‍රය වෙලාමයි විද්‍යමාන වෙන්නේ. මේකට කියන්නේ සංකත. ඒක නිසා තමයි සංකත කියලා දේශනාවේ සඳහන් වෙන්නේ පංචකෝ සංකත. සංකත කියන්නේ හටගත් දේවල්. මොනවාද හටගත් දේවල්? මෙන්න මේ ධාතු හතර. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. ඒක ස්වයම්භූ ශක්ති හතරක් හටගත් දෙයක්. ඊළඟට එහි තියෙනා ප්‍රසාද රූපයක් දැන් අපි ඉස්සලාම් කතා කරන්නේ ඇහැ. එහි තියෙනවා තවත් උපවස් ස්වභාවයක් ඒද කියනවා දැන් ಜಾති අන්ධ කෙනාට ඒ උපවස් ස්වභාවය නැහැ. අපිට පේන අපිට ඇහැ හොඳට පේනවා නම් අපි ඒ ඉන්ද්‍රියේ තියෙන උපවස් ස්වභාවයක්. ඒක කියන්නේ චක්කු ප්‍රසාද රූපේ කියලා. රූපයක් නේ. ආන්ගේ රූපය කියලා එතන විද්‍යමාන වෙනවා නම් එතනත් විද්‍යමාන වෙන්න ඕනේ. ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි ඊළඟට ඒ රූපේට බාහිරින් එනවා තවත් වර්ණ රූපයක් මේක ස්වභාව ධර්මයක් ඇහැ කියලා එකක් මේ ග්‍රහ වස්තු තුල विद्यमान වෙනවා ඒ ඇහි තියෙන උපවස් ස්වභාවයක් ඒකත් ස්වභාව ධර්මයක් ඒ ස්වභාව ධර්මයට තවත් ස්වභාව ධර්මයක් සම්බන්ධීකරණයක් වෙනවා මොනවාද බාහිර වර්ණ රූපය ඒතකොට වර්ණ රූපය කියන්නේ ධාතු හතරක් සංකතයක් ඕලාරිකයි පටිච්ච සම්පන්නයි. විතර වෙනස් වෙන ස්වභාවයට යුක්තයි. එතකොට මෙන්න මේ අභ්‍යන්තර රූපය හා බාහිර රූපය ඇහැ සාපසාද රූපේට බාහිරින් වර්ණ රූපය සම්බන්ධීකරණය වුණාම දොයම් පටිච්ච විඥාන සම්භූතිය. ආන්න තවත් ශක්තියක් හටගන්නවා ඒකට කියනවා විඥාන ශක්තිය කියලා. දැන් ඇහැ පදනම් කරගෙන හටගත්ත නිසා ඒකට නමක් දාලා තියෙන චක්කු විඥාන ධාතුව නැත්නම් චක්කු විඥාන සත්‍යය කියලා. ධාතුවක් සත්‍යයක් සුද්ධ ධර්මයක්. එහෙනම් ඒ සුද්ධ ධර්මයක් පටිච්ච සමුප්පන්නයි ඕලාරිකයි සංකතයක්. දැන් මෙන්න මේ සීලුම දේවල් එහෙනම් අභ්‍යන්තර රූපය ඇහැ එහි තියෙන ප්‍රසාද රූපය චක්කු ප්‍රසාද රූපයක් බාහිරින් පැමිණෙනා වූ වර්ණ රූපයක් චක්කු විඥාන ධාතුවක් සංකතයක් ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි එහෙනම් ඒ චක්කු විඥාන ධාතුව නිසා හටගන්නා වූ නාම ධර්ම පහත් ඒ ධර්මතාවයට යටත් ඒ නාම ධර්ම පහමනාද පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය නාම ධර්ම පහත් සංකේතයක් ඕලාරිකයි පටිසමුප්පන්නයි. එතකොට ඒ නාම ධර්ම පහෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය හේවත් හිත ලෝකයක් ඕලාරිකයි පටිසම්පන්නයි සංකතය. මෙන්න මේ සංකත ඕලාරික මේ ලෝකය ගැන වැදගත්ම කාරණාව මෙතෙන්දී අපිට ඉස්මතු වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි පටිච්ච සමුප්පන්න කියන ධර්මතාවයෙන් අපිට මෙතෙන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ධාතු මනස්කාරය සම්බන්ධ කරගෙන මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව හරියට අපි තේරුම් අරගෙන වඩනවා නම් ආන් අර භයානක අකුසල චෛසික 10න් 3ක් නැති කිරීමේ ශක්තියක් ඇති වෙනවා සහ වස්ස දස්සන සම්පදාය කියලා බුදුහාඳුරු පැහැදිලි කරේ උතනයි එහෙනම් දැන් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක අනාත්ම වඩන හැටි මෙන්න මේ කාරණාව පදනම් කරගෙන අපි දැනගමු. ඉස්ලාම තියෙන්නේ අභ්‍යන්තර රූපේවත් ඇහැ. ඇහැ කියන්නේ පින්වත්නි සංකතයක් ස්වභාව ධර්මයක් හටගත්තා වූ දෙයක්. එහි හටගත්තා වූ දෙයක් කියලා කියන්නේ ස්වභාව ශක්ති හතරක් නෙමෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. ඇහි තියෙනවා ඇහැ කියන්නේ අපි නමක් දාලා තියෙන සම්මුතියක්. මේ ආයතන අභ්‍යන්තර රූපවලට දාලා තියෙන නම්. ඒවල කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන. මෙන්න මේ සම්මුති නාමයන් අතහරින්න ඕන. අතහරිනවා කියන්නේ ඒ නම අතහැරියාම අපිට පරමාර්ථ වශයෙන් නමක් එනවා. එහෙනම් ඇහැ කියන්නේ රූපයක්. කන කියන්නේ රූපයක්. නාසය කියන්නේ රූපයක්. දිව කියන්නේ රූපයක්, කය කියන්නේ රූපයක්, මන කියන්නේ රූපයක්. එහෙනම් රූපයක් කියන්නේ එහි යථාර්ථය අපි තේරුම් ගන්න ඕන රූපයක් කියන්නේ ධාතු හතරක්. රූපයක් කියන්නේ ධාතු හතරක්. මොනවාද ධාතු හතර? පඨවි ආපෝ තේජෝ වායෝ. මේවා සංකතයි. පටිච්ච සමුප්පන්නයි, ඕලාරිකයි. නිතරම වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් ඇහැ කියන එක ස්වභාව ධර්මයක්. ඇහි පටිවි ධාතුව ස්වභාව ධර්මයක් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇහි ආපෝ ධාතුව ස්වභාව ධර්මයක් අනිත්‍යයි දුකයි අනාත්මයි සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි. පටිවි ආපෝ තේජෝ ධාතුවත් සංකතක් ඕලාරිකයි පටිසම්පන්නයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇහි වායු ධාතුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි සංකතයි. මෙන්න මේ විදිහට ඒ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය විදර්ශනා ප්‍රඥාවට යොමු කරලා දකින්න ඕනේ. එහෙනම් මේ ඇහැ කියන එක හැම හැම මොහොතක් ගානේම සමාතයි දෙයක් නෙවෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය නම් ගත හැකි දෙයක් නෙවෙයි. දුක නම් ගත යුතු දෙයක් නෙවෙයි. අනාත්ම නම් කලියුත් දෙයක්. මෙන්න මේ විදිහට ඉස්තලාම අභ්‍යන්තර රූපේ යථාර්ථය පටිච්චසමුපාදයට ගලපලා යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න ඕන. එහෙනම් ඇහැ කියන ස්වභාව ධර්මය ශක්ති හතරක ක්‍රියාකාරීත්වය නිතර වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා අනිත්‍ය දුක අනාත්මයි. දැන් පළවෙනි කාරණේ අපි පැහැදිලි කරගත්තා ධර්මානුකූලව ධාතු වංශකාරය හා සම්බන්ධ කරගෙන ඊළඟට ඇහි තියෙන ප්‍රසාද රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ප්‍රසාද රූපයට බාහිරින් ඇදී පවතිනා වූ වර්ණ රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ වර්ණ රූපය ඇදී පවතුන අවස්ථාවේදී හට ගන්නවා ශක්තියක්. ඒකට කියනවා චක්කු විඥාන ධාතුව. ධාතුවක් කියන්නේ ශක්තියක්. ඒ ධාතුවත් ශක්තියක් ස්වභාව ධර්මයක් නිතර වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒතර චක්කු විඥාන ධාතුව සමකට ගන්නා වූ පස්සයක් අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාවත් අනිත්‍යයි දුක අනාත්මයි චේතනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි මනස්කාරයත් අනිත්‍යයි දුකයි අනාත්මයි නාම ධර්ම පහ සබ්බචිත්ත සාධාරණ චෛත්‍යක පහම අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වයේ පස්යෙන් රූපස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාවෙන් ප්‍රකාශ වෙන්නා වූ වේදනාස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාවෙන් ප්‍රකාශ වෙන්නා වූ සංඥාස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාවෙන් ප්‍රකාශ වෙන්නා වූ සංකාරස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ නාම ධර්ම පහම බැහැගෙන තියෙනා වූ විඥානස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි දුකයි අනාත්මයි මේ විදිහට බලන සිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි මුළු ලෝකේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන විදිහට මේ ආයතන භාවනාව ඉන්ද්‍රිය භාවනාව හරියට දුක කරගත්තොත් අපිට අර සක්කාය දිට්ඨිය කියනවා ඒ සදාකාලිකම නිවීම ඇති කරන්නා වූ ඒ දෘෂ්ටිය අපිට නැති කරගන්න පුළුවන් සම්මා දිට්ඨියට ඇති වෙන්නේ එතනින්. ඒ නිසා බුද්ධ දේශනාවේ බොහොම පැහැදිලිව දේශනා කළ තියෙනවා සීල සූත්‍රයේදී මහා කොට්ටිත හාමුදුරන් සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා සෝවාන් ඵලයට පත්වීම සඳහා මෙන්න මේ සංයෝජන තුන නැතිකරන්න ඒ තුන නැති කරගන්න නම් තියෙන එකම ප්‍රතිපදා මොකද්ද විදර්ශනා භාවනාව විදර්ශනා භාවනාව කියන්නේ හිතක් හේවත් ලෝකේ හටගත්තා වූ ස්වභාවය පැහැදිලිව වෙන වෙනම අර සංකත පටිච්ච සම්පන්න ඕලාරික භාවය හොඳට තේරුම් අරගෙන වඩනකොට මෙහි තියෙනා වූ ගොරෝසු භාවය නැති වෙලා සක්කාදිට්ඨිය නැති වෙලා සම්මාදිට්ඨිය ඇති වෙලා නිවනට හිත අරමුණු වෙනවා. එතෙන්දි සෝවාන් ඵලයටපත් වීමේ ශක්තියක් මේ පින්වත්තුන්ට ඇති කරගන්න පුළුවන්. ඊළඟට අනිත් ආයතනත් ඒ විදිහට දිගට වඩන්න ඕනේ. ඇස ඇසේ ප්‍රසාද රූපේ වර්ණ රූපේ චක්කු විඥාන ධාතුව. ඊළඟ චක්කු විඥාන ධාතුව සමග නාම ධර්ම පහයි නාම ධර්ම පහයි ක්‍රියාකාරීත්වය පංච උපාදානස්කන්ධය. ඒ විදිහට හැම එකක්ම ක්‍රමානුකූලව අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා. ඊළඟ දෙවෙනි ආයතනය තමයි සෝත ආයතනය. සෝත ආයතනය සම්බන්ධ කරගෙන හට ගන්නවා අහන සිත. ඒ විදිහට ඒකත් කන කන කියන්නේ නමක් ඒක සම්මුති නාමයක්. ඒ සම්මුති නාමයේ අතහැරියාම පරමාර්ථ වශයෙන් අපිට නමක් එනවා රූපයක්. කනේ පටිවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, වෙන වෙනම වෙන වෙනම ස්වභාව ධර්ම හතරක් කියන අදිස්ථානයේ එහිම යෙදුනා වූ මානසිකත්වයක් ඇති කරගෙන කණේ පටිවි ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි කණෙහි ආපෝ ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි තේජෝ ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි වායෝ ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි ධාතු හතරම අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය වූ ඒ ඇසත් අනත් අනිත්‍යයි දුක අනාත්මයි. එහෙනම් ඒ ප්‍රසාද රූපයත් ওই විදිහට අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ ප්‍රසාද රූපේට බාහිරින් ඇදී පවතිනා වූ ශබ්ද රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ ශබ්ද රූපයේ ඇදී පවතන අවස්ථාවේදී හට ගන්නවා සෝත විඥාන ධාතුව. එහෙනම් ඒ විඥාන ධාතුවත් නිත්‍ය සප ආත්මය වෙන්න බෑ. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඊළඟට ඒ නාමද සෝත විඥාන ධාතුව සමග හට ගන්නවා සබ්බචිත්ත සාධාන චෛසික පහක්. හැම විඥාන ධාතුවක් සමග හට ගන්නවා සබ්බචිත්ත සාධාන චෛසික පහක්. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාදී. එහෙනම් ඒ නාම ධර්ම පහත් වෙන වෙනම සෝත විඥානය සමගට ගන්නා වූ පස්සයත් අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය සමගට ගන්නා වූ වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානයේ සමකට ගන්නා වූ චේතනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරයත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඔය විදිහට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම ධර්ම පහම පිළිවෙලට තිලකුණු වඩන්න ඕනේ ඊට පස්සේ ඒ නාම ධර්ම පහ ඒ විදිහට පිළිවෙලට වඩලා ඊට පස්සේ පංච උපාදානස්කන්ධයත් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය දුක අනාත්මය වඩන්න ආයතන හයම ඒ විදිහට පිළිකුණු වැඩුවාට පස්සේ ඔය ඇයට සමාධියක් එනවා. ඒ සමාධියට කියනවා විදර්ශනා සමාධිය. මේක දිගට වඩනකොට වඩනකොට ඕගලන්ට සමාධිය දිනු වෙනවා. එහිදී සෝවාන් ඵලලාභීත්වයේ සඳහා ඒ ධර්මතාවයේ ඔය ඇයට උපකාරී වෙනවා කියන හැඟීම ඇති කරගන්න ඒ සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනෙන් මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝ රැකවරණයි සාදු සාදු සාදු ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණක්කං ලෝක සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණක්කං තුදේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණක්කං තුන් සදා ධර්ම ශ්‍රවණා සංසිම භවින්දනාති යහපතක් වේවා.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 ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි. Thank you. රටවට කර වැටබැඳ කටවට කර වැටබඳින්න බෑ කියලා කියමනක් තියෙනවා. ඒ සිරුරට හිතකර ආහාර ගන්න පුළුවන් වෙන්නත් අහිතකර ආහාර ගන්න බැරි වෙන්නත් කටහරහට වැඩක් නැතුව දීර්ඝායවක අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වගේ බෝ නොවන රෝග රාශියකින් වැළකෙන්න හැකියාව